කර්මයක් තියෙනවා ඒකට තමයි මහණෙනි මේ ලෝකේ තියෙනවා එබඳු කර්ම කන්නම් කන්න විපාකං කළු වූ කර්ම තියෙනවා කළු විපාක දෙන අපි කවුරුත් කළු වලට එච්චර කැමැත්තක් නැහැ කළු කියලා කියන්නේ අපේ සම්මතය තුල ටිකක් දුර්වර්ණ දෙයක් පැහැපත් වර්ණයක් නෙවෙයි ඒ වගේම තමයි අත්ති භික්කවේ කම්මං සුක්ඛං සුඛ විපාකං මහණෙනි තව කර්ම කොටසක් තියෙනවා මේ ලෝකේ සියලුම කර්ම එක තැනකට අරගෙන බුදුරජාන් වහන්සේ එක පරියායකින් බෙදෙනවා කළු කර්ම තියෙනවා ඔන්න එක කොටසක් වෙන් කරා කළු කර්ම තියෙනවා සබ්බ පාපස්ස අකරණං සියලු පව් කරන්න එපා දුක් විපාකේ හරහා තියෙනවා නුවණැත්තෝ තේරුම් ගන්නවා මෙබඳු සත්පුරුෂ කල්යාණ මිත්‍රෝත්තමයන් වහන්සේ කෙනෙක් කිව්වහම ඒක හොඳට නුවණින් තේරුම් අරගෙන ඒ ටික ජීවිතෙන් අයින් කරනවා. ඊගාවට කුසලස්ස උපසම්පදා අති භික්ඛවේ කම්මං සුඛං සුඛ විපාකං ඒ කියන්නේ සුදු වූ කර්ම තියෙනවා සුදු වූ විපාක දෙන ඒ කියන්නේ මේ ලෝකේ යහපත් කර්ම තියෙනවා. ඒ වගේම සැප විපාක උදා කරලා දෙන. ඔන්න කලු කර්ම තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරා සබ්බ පාපස්ස අකරණං අකුසල කර්ම. ඒ වගේම සුදු කර්ම තියෙනවා යහපත් කර්ම තියෙනවා ඒ කියන්නේ මොනවද ලෝකයේ තුල සැප විපාක උපදවලා දෙන සුඛං සුඛ විපාකං ඊගාවට කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං අත්ති භික්කවේ කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං කළු වූ සුදු වූ කර්ම තියෙනවා විපාකයක් කළු සුදු කර්ම මිශ්‍රව දෙන ඒවා ඒ නිසා යම් වෙලාවක අපි කුසල අකුසල දෙකම සිද්ධ කරගන්නවා නම් මේක හඳුන්වනවා කළුද වූ සුදුද වූ කර්ම කියලා එනිසා uppatti අකුසල කර්මයක් වෙන්න පුළුවන් ඊට පස්සේ නැවත නැවතත් ඒ අකුසල කර්මය යටපත් වෙලා කුසල කර්මත් අකුසල කර්මත් ලබලා දෙන්න පුළුවන්. උප්පත්තියේ කුසල කර්මයක් වෙන්න පුළුවන් නැවත නැවතත් කුසලයේම යනවා නෙවෙයි කුසලයේ අකුසලයේ වරින් වර විපාක දෙන්න පුළුවන්. කළු ඌද සුදු ඌද කර්ම තියෙනවා. ඊට පස්සේ පෙන්නනවා අති භික්කවේ කම්මං අකන්නං අසුක්ඛං කලුත් නොව සුදුත් නොව අකන්න අසුක්ඛ විපාකං කලුත් නොව සුදු නොව කර්මයක් තියෙනවා ඒක මොකක්ද කම්මඛයාය සංවත්තන්ති කර්ම ක්ෂය වීම පිණිස පවතින කර්මයක් තියෙනවා. ඒකත් කර්මයක් තමයි. හැබැයි ඒ කර්මය රැස්වීම පිණිස නෙවෙයි තියෙන්නේ නොරැස්වීම පිණිස කර්ම ක්ෂය වීම පිණිස කම්මක්ඛයාය සංවත්තති. ඒ කියන්නේ කර්ම ක්ෂය වීම පිණිස. එතකොට ඉහත කියපු කර්ම දෙකෙන්ම පින්වතුනි කුසල කර්ම නිසා ඒ කුසල කර්ම කෙරෙහි ඇති කරගත්ත කැමැත්ත චන්දරාගය නිසා කුමක්ද සිද්ධ වෙන්නේ කුසල වූ කර්ම කර්ම නිමිති ගති නිමිති මරණාසන්න මොහොතේ හිතට අරමුණු වෙනකොට ඊට අනුව ප්‍රතිසන්දිය ලබනවා ඒ කියන්නේ ජාතිය ජාතියත් එක්ක සුගතිගාමී වුණත් ඒ සුගතිගාමි භූමිය තුල පවා ජරාවටපත් වෙන එක මරණයටපත් වෙන එක තියෙනවා යම් ප්‍රමාණයක් දුක් අඩු වුණාට ජාති ජරා මරණ කියන ජරාවටපත් වෙනවා කියන්නේ වෙන මුකුත් නෙවෙයි ආයුනෝ සංහානි ආයුෂයන්ගේ පිරිහීම තියෙනවා නම් ඉදං උච්ච සාවුසෝ ජරා කියලා හඳුන්වනවා එතනින් චුත වෙන්න සිද්ධ වෙනවා නම් ඒකත් මරණය හැටියට හඳුන්වනවා. යම් තැනක යම් දෙයක් හටගත්තා නම් ඒ හටගත්ත හැම දෙයක්ම කොච්චර සැප විපාක තිබුණත් ඒක නිට්ටය වෙන්නේ නැහැ. ඒ සංකත ධර්මතාවය තුල ලක්ෂණ තුනක් තියෙනවා කුමක්ද? උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. ඉපදීමක් තියෙනවා ඒ වගේම ඉපදුණු දේ නැතිවීමකුත් තියෙනවා වයෝ පඤ්ඤායති ඊට පස්සේ ඒ ධර්මතාවය තුල තිතස්ස අඤ්‍ය තත්තම් පඤ්ඤායති වෙනස් වීමකුත් තියෙනවා නিত্য නෑ ඒ ධර්මතා අනිත්‍යයි යද නිච්ඡං තන් දුක්ඛං යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරා යන් දුක්ඛං තදනත්තා යමක් දුකයි නම් ඒක අනාත්මයි දුක මම හෝ දුක මගේ හෝ දුක මගේ ආත්මය කරගන්නේ නෑ නුවණැත්තෝ පින්වත්නි ඒ නිසා මේ කුසල කර්ම වේවා ඒ කියන්නේ සුක්ඛං සුක්ඛ විපාකං කුසල කර්ම තුල පවා ශාන්ත ප්‍රණීත සැපදායක භාවයන් කොච්චර ඉපදුනත් එතනද ඉපදීම ජරාවටපත් වීම මරණය කියන දුක් ලක්ෂණ ටිකේකේ ගැබ් වෙලා තියෙනවා. ඒ වගේම තමයි කන්නම් කන්න විපාකං අකුසල ධර්ම තුල ඒකාන්තෙන් දුක් විපාක කන්න සුඛං කන්න සුඛ විපාකං කළු වූ සුදු ධර්මතා තුල විදෙන් විදේ මාරු වෙවි විතක කළු කර්මත් කුසල කර්මත් අකුසල කර්මත් මේ දෙක නැවත නැවත භුක්ති විඳින්න සිද්ධ වෙනවා ඒ නිසා කෙටියෙන් ගත්තොත් කුසල කර්ම වේවා අකුසල කර්ම වේවා මේ දෙක නිසාම කුමක්ද සිද්ධ වෙන්නේ නැවත නැවතත් සසර අපිට යන්න සිද්ධ වෙනවා ස්වල්ප ඇසිල්ලේ සංසාරේ ගමන් කරනකොට අපිට පස් මහ බැලුම් බලලා බෝසතාණන් වහන්සේ කෙනෙක් මිහිතලේ පහළ වෙනවා වගේ කාලය සුදුසු කාලය බලලා දීපය බලලා, දේශය බලලා, කුලය, මව් ආදී සියල්ල බලලා අපිට එන්න පුළුවන් හැකියාවක් ඇත්තේ නැහැ. කුසල කර්ම නිසා අපි සමහරලාට සුගතිගාමි වෙලා මනුෂ්‍ය ලෝකවල මහේසාක්‍ය උපදිනවා. නමුත් උපදින කාලවල නියන්සාගත වසංගත රෝග යුද කෝලාහල අසත්පුරුෂ ආශ්‍රාදී කුමන හෝ සුදුසු පරිසරයක් නොතිබුනොත් ඒ අසත්පුරුෂ ආශ්‍රයන් වලට ඒ අහේතු කාලීන විපත් වලට කාල විපත් වලට අපි හසු වුණොත් එහෙම කොච්චර කුසල ධර්ම સિદ્ધ කරත් ඒ කාල තුල අපිට දුක් විපාක විඳින්න සිද්ධ වෙනවා තමන් ඉදිරියේ තමන්ගේ දරුවෝ ජීවිතේ ඉල්ලලා මැරෙන අවස්ථා එනවා මේ ලෝකෙටම පණිවිඩයක් ආවු ඒ භයානක කොරෝනා ව්‍යසන අවස්ථාවේ කොච්චරනම් සල්ලි තියෙන ඇත්තෝ සල්ලි ගොඩ ගහගෙන තමන්ගේ දරුවෝ ජීවිතේ ඉල්ලනකොට තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් හැටියට ජීවිතේ දෙන්න බැරුව කොච්චරනම් දුකින් දරුවෝ මිය යන දිහා බලාගෙන හිටියද ස්වාමියයි ඉදිරියේ බිරිඳ මිය යනවා බිරිඳ ඉදිරියේ ස්වාමියා මිය යනවා අන්තිම මොහොතේ ඒ මృత ශරීරයටවත් ගෞරව දක්වන්න බැරි වුණ අවස්ථාවක් තිබුණා ඒ නිසා මේ සසර කුසල කර්ම කරත් අකුසල කර්ම කරත් අවිනිශ්චිත ස්වභාවය නිසා මොන මොන දේවල් වලට මූණ දෙන්න වෙයිද කියලා අපි කිසිදු කෙනෙකුට කියන්න පුළුවන් හැකියාවක් ඇත්තේ නැහැ. එතකොදු වුවත් වරදවා තේරුම් ගන්න එපා. සසර යම්තා රැකවරණයක් සැනසීමක් පිලිසරණක් පිහිටක් ආරක්ෂාවක් තියෙන්නේ කුසල ධර්ම තුල පමණයි. සබ්බ පාපස්ස කරණං අකුසල ධර්ම කරන්න එපා. කුසලස්ස උපසම්පදා කුසල ධර්ම સિદ્ધ කරන්න බුදු පියාණන් වහන්සේලා දේශනා කරන්නේ ඒ කුසල ධර්ම හරහා තමයි පින්වතුනි සද්ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අධිගම මාර්ගඵල සාක්ෂාත් කරගන්න පුළුවන් වටපිටාව මූලික අඩිතාලම සකස් වෙන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන මේ ඒ මුල් පදනම ශක්තිමත්ව පිහිටවන්න පුළුවන් හැකියාව තියෙන්නේ කුසල ධර්මයක් තුලයි. එනිසා කුසල ධර්ම රැස් කරන්නත් රැස් කරන ගමන් අප්‍රමාදී වෙන්නත් පුණ්‍ය පාප පහිනස් පින්පව් දෙකම දුරු කරන්න කියලා කර්මක්ෂය කරන පරයාය බුදුරජාණන් වහන්සේ දේශනා කරා එනිසා පින්වතුනි මේ කර්මය කියන විෂය පිළිබඳ විශේෂයෙන් කර්මය උප්පත්ති කොට කර්මය දායාද කොට කර්මය පිහිට කොට කර්මය පිලිසරණ කොට කර්මානුරූපව ඒ මේ අත දුවන සත්‍ය විසින් කර්මය පිළිබඳ සුවිශේෂී අවබෝධයක් සුවිශේෂී ඥාන දර්ශනයක් අපි උපදවා ගත යුතුයි එනිසා අංගුත්තර නිකායේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒද චතුක්ක නිපාතයේ මේ කම්ම વિશે අචින්ත්‍ය වූ විෂයක් මේ කර්ම વિશે පිළිබඳව යම් මේ කෙල්ලවරක ඉඳලා මුලක ඉඳලා හොයන්න පටන් ගත්තොත් ඒකට බුදු කෙනෙකුට පමණයි વિશે වෙන්නේ යම් කිසි කෙනෙක් මේ කර්ම વિશે නොසෙවිය යුතු තැන් පවා සොයන්න උත්සාහවත් වෙනවා නම් ඔහු උම්මත්තකෙක් බවට පත් වෙනවා මේ විෂය අචින්ත්‍ය වූ විෂයක් ඒ කියන්නේ හිතලා කෙලවරක් කරන්න පුළුවන් විෂයක් නෙවෙයි මේ කර්ම විෂය එතකදු වුවත් සංසාර දුකෙන් එතර වෙන්න නම් කර්ම ක්ෂය කරන වැඩපිළිවෙල මනාකොට නිවැරදිව අවබෝධ කළගත යුතුයි එතකොට මේ කර්ම ක්ෂය කරගන්න වැඩපිළිවෙලේදී බෞද්ධය හැටියට විශේෂයෙන්ම එක් න්‍යායකින් එක් පරයායකින් කතා කරොත් බුදුරජාණන් වහන්සේගේ මුළු 84000 ධර්ම දේශනාවම අපි චතුරාර්ය සත්‍ය වශයෙන් පටිසාම්පාද වශයෙන් හේතුඵල ධම වශයෙන් පෙන්නලා තිබ්බට මෙතන කැටි කරලා ඒ ප්‍රදේශයකින් අපි ගත්තොත් එහෙම මේ තුල තියෙන්නේ කර්ම ක්ෂය කරන වැඩපිළිවෙලයි. ඒ නිසා කර්මය පිළිබඳව අපි නිවැරදි අවබෝධයක් ළඟා කරගන්න ඕනේ මොකක්ද මේ කර්මය කියන කාරණාව. ඔන්න එතකොට කුසල කර්ම, අකුසල කර්ම, කුසල ඌද අකුසල ඌද කර්ම කියලා පෙන්නවා. ඊට පස්සේ ඒ ලෞකික ලෝකයේ තුල ඊගාවට ලෝකෝත්තර ආර්ය උතුමන් වහන්සේලා කලුත් නෝ සුදුත් නෝ එතකදුවත් කර්මක්ෂය වීම පිණිස පවතින කර්ම මොනවද ඒ කර්මක්ෂය වීම පිණිස තියෙන වැඩපිළිවෙල මොකක්ද කියලා ආර්යයන් වහන්සේලා අවබෝධ කරගත්තා අවබෝධ කරගන්න උත්සාහවත් වෙනවා ලෝකයට දේශනා කරන්නේ ඒ කාරණාව අවබෝධ කරගන්න කියලා එතකොට ප්‍රසිද්ධ ගාථාවක් තියෙනවා චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා මේ කර්මය කොයි පැත්තේද නිෂ්පාදනය වෙන්නේ එහෙම නැත්නම් බිහි වෙන්නේ චේතනාම් භික්කවේ කම්මං වදාමි ඔව් මහණෙනි මම චේතනාව කර්මය කොට කියමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා හිතින් හිතලම තමයි කර්ම රැස් කරන්නේ කයින් වචනෙන් කයින් වචනෙන් මනසින් මේ ත්‍රිවිධ ద్వාරයන්ගෙන් කර්ම රැස් කරන්නේ සිතින් හිත ළමයි. එනිසා චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා මේ කර්මය හැම වෙලේම පනවන්නේ කෙන කෙනාගේ සිත පැත්තෙන්. සිතේ ගතිය වෙනස් කරගන්න පුළුවන් වුණොත් ඔහුට මේ තමන්ට උපදින කර්ම වෙනස් කරගන්න පුළුවන් කළු කර්ම ඕනනම් සුදු කර්ම කරගන්න පුළුවන් සුදු කර්ම ඕනනම් කළු කර්ම කරගන්න පුළුවන් ඕනනම් කළු සුදු කර්ම රැස් කරගන්නත් පුළුවන් ඕනනම් කළු සුදු කර්ම දෙකම කර්මක්ෂය වීම පිණිස යොමු කරගන්නත් පුළුවන් චේතනාහම් භික්කවේ කම්මං වදාමි එතකොට උපාලි සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ පෙන්වන්නේ නිගණ්ඨ ශාසනවල එහෙම කර්මය නෙවෙයි පනවන්නේ කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ. එතක දුවත් ඒගොල්ලෝ ප්‍රබලයි කියලා පෙන්වන්නේ කාය දණ්ඩේ සහ වචී දණ්ඩය. නමුත් මේ බුද්ධ ශාසනයේ දණ්ඩය නෙවෙයි කර්මයේ හැටියට හඳුන්වලා ප්‍රබල හැම වෙලේම මනෝ කර්ම මනෝ කර්ම හැම වෙලේම කර්මක් ක්ෂය කරගන්න පැත්තට නැමුණොත් එහෙම බාහිරේ හික්මෙනවා කියන කාරණාව ඉබේටමයි සිද්ධ වෙන්නේ. පින්වතුනි මේ කර්මවලදී අපි හොඳට බෙදලා වෙන් කරගන්න ඕනේ. කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි කුසල කර්ම සහ අකුසල කර්ම. මෙතනදී කර්ම සිද්ධ වෙන ත්‍රිවිධ ద్వාරය අනුව මේ තුන් ద్వාරයන් අනුව කර්ම සිද්ධ වෙනවා කාය කර්ම වචී කම්ම මනෝ කම්ම පානගාතම් පරද්දබ්බං පරදාරංච කායතෝ මුසා පේසුඤ්ඤ පරුසා සම්පප්පලාපා වාචතෝ අවිද්‍යා චේව ව්‍යාපාදෝ මිච්ඡා දිට්ඨිච මානසෝ ඔන්න පෙන්නනවා කයින් අකුසල ධර්ම තුනක් සිද්ධ වෙනවා ප්‍රාණඝාතේ අදස්සාදානේ කාම මිච්ඡාචාරය මේක සිද්ධ වෙන්නේ සිත විසින් මෙහෙවන ලද කයින් සිදු කරගන්න කර්ම. මුසාවාදයේ පිසුනා වාචයේ පරුසා වාචයේ සම්පප්පලාපේ වචනයෙන් සිද්ධ කරගන්න කර්ම හතරක් තියෙනවා. සිත විසින් මෙහෙවනවා වචනයෙන් සිද්ධ කරනවා. කර්ම හතරයි හතයි. අභිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි විෂම ලෝභය ද්වේෂය අනුන් නැසේවා වෙනසේවා කියලා හිතන ගතිය ඒ වගේ මිත්‍යා දෘෂ්ටිය යථා භූත ඥාන දර්ශනය නැතිකම මිත්‍යා දෘෂ්ටිය පින්වතුනි මේ කාරණා තුන මනෝ කර්ම හැටියට හඳුන්වනවා කාය කර්ම වචී කර්ම මනෝ කර්ම එතකොට මේ දස අකුසල කර්මයන් ගෙන් වෙන්වීම දස කුසල කර්ම හැටියට අපි හඳුන්වනවා. මේ පැයක් වැනි කෙටි කාලයක් තුළ අපිට මේ අචින්ත්‍ය වූ කර්ම વિશે නොයෙකුත් নানা ප්‍රභේදයන් තියෙන තැනක සියල්ලම විස්තර කරන්න බෑ වැදගත්ම වෙන කරුණු කාරණා දහම් කරුණු වශයෙන් මම මේ පින්වතුන්ට පැහැදිලි කරලා දෙන්නම් එතකොට මේකේ තියෙනවා දැන් කර්මක්ෂය කරගන්නවා කියනකොට අපි හැමෝටම හිතෙන්න පුළුවන් අපි මොන කර්මද ෂේ කරන්නේ. එතනදී කුසල කර්ම වේවා අකුසල කර්ම වේවා දෙකම ෂේ කරන්න ඕනේ. හැබැයි එතනදී ෂේ කරන පරියායක් තියෙනවා පුරාණ කර්ම සහ නව කර්ම පරියාය. අපිට පුරාණ කර්ම වලට ඔබටත් මටත් රහතන් වහන්සේටවත් බුදුරජාණන් වහන්සේටවත් පුරාණ කර්මවලට කිසිදු දෙයක් අපිට සිද්ධ කරන්න පුළුවන් හැකියාවක් ඇත්තේ නැහැ. යම් පුරාණ කර්මයක් තියෙනවා නම් බාලයටත් පඬිතයටත් විඳලා අවසන් කරන්න සිද්ධ වෙනවා. බාලයටත් පඬිතයන්ටත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට පවා යම් පුරාණ කර්මයක් තියෙනවා නම් ඒක විඳ විඳ අවසන් කළ යුතුයි. කතමංච භික්කවේ පුරාණ කම්මං මහණනි මේ පුරාණ කර්මය කියලා කියන්නේ මොකක්ද? චක්කුම් භික්කවේ පුරාණ කම්මං මහණනි ඇහැ පුරාණ කර්මයක්. ඇහැ මේ ඉබේ පහළ වුණා නෙවෙයි. එහෙම නැත්නම් අදිච්ච සමුප්පන්නව අකාස්මිකව මහා බ්‍රහ්මයා පහළ කරපු දෙයක් නෙවෙයි. කෙනකෙනාගේ කර්මානුරූපානුව තමයි මේ චක්කු ප්‍රසාද එහෙම නැත්නම් චක්කායතන ඉපදිලා තියෙන කෙනකෙනාගේ කර්මානුරූප ස්වභාවය අනුව කෙනෙක්ගේ කර්මය බොහොම හීනයි නම් ඇහැ බොහොම දුර්වල වෙලා දැස් අන්ධව ಜಾති අන්ධ ಜಾති බදිර කන් ඇහෙන්නේ නැතුව ඇස් පේන්නේ නැතුව උපදිනවා ඒ නිසා පුරාණ කර්මයට අනුකූලව තමයි දී දීප්තිමත් චක්කු ප්‍රසාදයක් හෝ එහෙම නැත්නම් ලෙන්ස් එකක් කාචයක් චක්කායතනයක් ඇති වෙන්නේ හැම වෙලෙම පුරාණ කර්මයට අනුලූපවයි. ඒ නිසා චක්කුම් භික්කවේ පුරාණ කම්මං සෝතං භික්කවේ පුරාණ කම්මං ගානං භික්කවේ පුරාණ කම්මං ජීවහා භික්කවේ පුරාණ කම්මං කායම් භික්කවේ පුරාණ කම්මං මනෝ භික්කවේ පුරාණ කම්මං මහණෙනි මේ ඇහැ කන දිව නාසය ශරීරය මනස මේවා පුරාණ කර්ම අතීත අවිද්‍යා පච්චය සංඛාරා පෙර ජීවිතේ යම් කර්ම රැස් කරාද ඒ කර්ම තුල රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා එබඳු තණ්හාවක් තිබුණද අපිට එතන විඳින්න අවස්ථාව ෂේ වෙනවත් එක්කම තණ්හාව විසින් එතනද දුක උපද්දලා දීලා සමුදයාචාරේ තණ්හාව එතනද දුක උපද්දවලා දීලා එතන බැරි වෙනකොට අවශේෂ විපාක හැටියට කර්මාන රූපව වට්ටමූලික තණ්හාව යටතේ නැවත සසරටත් අපි වෙක් කරගෙන ඇවිල්ලා දුක් විපාක උපද්දවලා දෙනවා. ඒකට කියනවා වට්ටමූලික තණ්හාව කියලා. ඔන්න තණ්හාව එතකොට නැවත නැවතත් අපිට පුරාණ කර්මයේ අවිද්‍යා සංකාර නිසා නැවතත් ආයත් ටික සකස් කරලා දෙනවා. එතකොට නව කර්ම කියලා කියන්නේ මොකක්ද? ඒ ආයතන නිසා ඇහැ නිසා ඇසට පැමිණ ඇස ඇති කල්හි ඇස ඇසු කරගෙන ලෝකයට සිතීම් කීම් කිරීම් ඇති වෙනවා නම් ඒ උපදවා ගන්න සංකල්පනාව ලෝකේ ඇහැ ඇති බවට අදහසක් උපද්දලා දෙනවා නම් රූපේ ඇති බවට චක්කු විඥානයේ ඇති බවට චක්කු සංපස්සේ ඇති බවට සිතීම් කීම් කිරීම් හරහා ලෝකේ ඇති බවට හම්බ වෙනවා මෙන්න මේ කාරණාව ලෝකේ නව කර්ම හැටියට හඳුන්වනවා ඇති බවින් හෝ නැති බවින් සිතීම් කීම් කිරීම් තියෙනවා නම් ඒ හැම වෙලාවක මේ සියලු ධර්මතා දැනගන්න නව කර්ම හැටියට ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ මේ නව කර්මයි ශේ කරන්න කියලා තියෙන්නේ පුරාණ කර්ම අපි දන්නේ කොච්චර තියෙනවද කියලා කොච්චර ගෙවිලාද කියලා අපි දන්නේත් නැහැ. තව කොච්චර ගෙවන්න තියෙනවද කියලා අපි දන්නේත් නැහැ. සංඛ්‍යා ලේඛන කොහේවත් දත්ත රැස් කරලා ගබඩා කරලා තියෙන බවක් අපි දන්නේ නැහැ. අහනවා දවසක් බුදුහාමුදුරුවෝ නිගණ්ඨ ශ්‍රාවකයෙක්ගෙන් දැන් ඔබලා අතීත කර්ම තවනවා නම් අතීත කර්ම දුරු කරනවා නම් දැන් කොච්චරක් දුරු කරලා ඉවරද? දන්නේ භාග්‍යතුන් වහන්සේ. තව කොච්චරක් දුරු කරන්න තියෙනවද? ඒ දන්නේත් නැහැ. කවද්දෝක ඉවර වෙන්නේ? ඒ දන්නේත් නැහැ. ඉතින් අතීත කර්ම ගෙවලා ඉවරයක් කරන්න සුනක වෘත, ගෝ වෘත, අජ වෘත, කුක්කුර වෘත, වග්ගලි වෘත. එහෙම නැත්නම් පංචතාප, කටුමත සයනාදී වශයෙන් අතීත කර්ම ගෙවන්න ලෑස්ති වෙනවා. අනාර්ය වූ ව්‍යායාමයක් බුදුරයන් වහන්සේ දේශනා කරන මහණෙනි අතීත කර්ම වලට අපිට කරන්න දෙයක් නැහැ. බාලයටත් පඬිතයටත් යම් අසීත කර්මයක් විඳින්න තියෙනවා ඒක සමහරට විඳින්න වෙනවා. විඳ විඳ අවසන් කරන්න තියෙන්නේ. අපිට තියෙන්නේ වර්තමාන නව කර්ම ෂය කරගන්නයි. පටිච්ච සමුප්පාදය හරහා ආයතන ඇසුරු කරගෙන පේන ඇහෙන දැනෙන දැනගන්න යම් ලෝකයක් උපදිනවා නම් ඒ උපදින ලෝකය හේතු නිසාම හටගන්නවා. කලින් තිබුණා නෙවෙයි, තියනවා නෙවෙයි. නැතුවත් නෙවෙයි. හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. හේතු බිඳෙන කල්හි හේතු නිරුද්ධ වෙන කල්හි ඵල නිරෝධේ සාක්ෂාත් වෙනවා. එනිසා හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. එහෙනම් මේ නව කර්ම අපි විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගන්න ඕනේ කර්මය උපදින්නේ කොහොමද කියලා. එහෙම කර්මය පිළිබඳව හොඳට නුවණ තියෙනකොට කර්මක්ෂය වීම අපිට dittu දැමියේම ඒ කියන්නේ වර්තමානයේකම කර්මක්ෂය වෙන බව හොඳට ප්‍රකට වෙනවත් එක්කම මේ ලෝකේ සම්පූර්ණයෙන්ම තියෙන ලෝකයක් ඇති බවින් හෝ නැති බවින් හම්බ වෙන්නේ තිබුණ ලෝකයක විද්‍යමාන අවිද්‍යමාන ලක්ෂණ ටිකක් අපිට හම්බ වෙන්නේ ලෝකය අහුත්වා සම්භූතං පෙර නොතිබීම ආයතන හරහා උපදවාගෙන ආයතන නිරුද්ධ වෙනකොට හේතු නිරෝධයෙන් ඵල නිරෝධයේ සිද්ධ වෙන බව වර්තමානයේ සක් සුදක්ෂේ මනාකොට පැහැදිලි වෙනකොට ඇති භවෙන් සහ නැති භවෙන් මිදෙනවා ඉති අජ්ජත්සං වා බහිද්ධා වා අධ්‍යාත්මික වේවා බාහිර වේවා කිසිදු ධර්මතාවයක් මම මගේ මගේ ආත්මය කියලා ඇසුරු කරන්න කිසිදු තැනක් හසු වෙන්නේ විඥාන තිතියකට කිසිදු අවකාශයක් ඉඩක් ප්‍රස්තාවක් ලැබෙන්නේ හේතු නිසා හටගත් යම් ධර්මතාවයක් තියෙනවා නම් හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. පින්වතුනි කර්මක් ක්ෂය කරන්නේ හැම වෙලේම මෙන්න මේ ඥාන දර්ශනය හිතක ඉපදුවාමයි. පින්වතුනි මේ ශාසනයේ හැමදාම විමුක්තිය පනවන්න තියෙන්නේ නිෂ්ක්‍රීය මනසක් හදාගෙන නෙවෙයි අතිශයින් විචාරශීලී විචක්ෂණශීලී ඥාන දර්ශනය කරහා ලෝකේ යථා ස්වභාවය අවබෝධ කරගත් දවසටයි අපිට සංසාර දුකින් එතර වෙනවා කියන ඒ විමුක්තිය ඉපදෙන්නේ ඇයි මං ඒක නැවත නැවතත් විවිධ දේශනාවලදී පැහැදිලි කරලා දෙන්නේ බොහෝ දෙනෙක් හැමෝම නෙවෙයි යම් පිරිසක් ඉන්නවා මේ ශාසනයේ විමුක්තිය නිවන හැම වෙලේම නිෂ්ක්‍රීය භාවයකට චිත්තන් නිලියති සිත කිසිදු දෙයක් අල්ලගන්නේ නැත්නම් හිතට කිසි දෙයක් උපදින්නෙත් නැත්නම් ඥාන දර්ශනයක්වත් හිතේ ඉපදෙන්නේ නැතිව හිස් බවක්, ශුන්‍ය බවක්, ශාන්ත ප්‍රණීත ගතියක්, සිත සැඟවිච්ච ගතියක් තියෙනවා නම් මෙන්න මේ ගති මාර්ගඵල හැටියට හිතාගෙන ඉන්නවා. නමුත් මතක තියාගන්න මේ ශාසනයේ අතිශයින්ම ක්‍රියාකාරී වූ ඥාන දර්ශනයක් සබ්බං කාය කම්මං ඥාන පුබ්බංගමං ඥානානුපරිවත්තං සබ්බං වචී කම්මං ඥාන පුබ්බංගමං ඥානානුපරිවත්තං සබ්බං මනෝ කම්මං ඥාන පුබ්බංගමං ඥානානුපරිවත්තං පින්වතුනි අපි මේක බුදුරජාණන් වහන්සේට විතරක් හැඳින්නුවාට සියලු මහරහතන් වහන්සේලාට මේ ඥාන දර්ශනය අකෝපයයි හේතුඵල ධම පටිච්ච සමුප්පාදය හරහා චතුරාර්ය සත්‍ය ප්‍රකට වුණාම මේ පේන ඇහෙන දැනෙන දැනගන්න සියලු ලෝකය හේතු නිසාම හටගන්නවා හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා ඒ ඥාන දර්ශනයත් එක්කම මේ ලෝකෙ තිබුණ තියෙන අතීත අනාගත වර්තමාන දුර ළඟ හීන ප්‍රනීත ඕලාරික සුකුම 11 ආකාරයෙන් රූපයක් Tamanට හසු වෙන්නේ ඇති බවින් හෝ නැති බවින් වේදනාව සංඥාව සංකාරයේ විඥාණය මේ පංච උපාදානස්කන්ධයම අනිත්‍ය වූ දෙයක් දුක් වූ දෙයක් අනාත්ම වූ ධර්මතාවයක් කියලා අතීත කර්ම නිසා හටගන්න හැටිත් ඒ වගේම කර්ම ක්ෂය වෙන ආකාරයත් පටිච්ච සමුප්පාදයේ හරහා මනාකොට ප්‍රකට වෙනවා අන්න එදාට ඒ නුවණ හරහා ආර්ය අෂ්ටාංග මාර්ගයේ අරියට මඟ හොඳක සීලයක පිහිටලා චිත්ත සමාධියකි යුක්තව සංසුන් මනසකින් විවේක බුද්ධියෙන් පේන ඇහෙන දැනෙන දැනගන්න ලෝකයේ තුල දිත්තේ දිත්ත මත්තන් දැකීම උපදින්නේ කොහොමද සුතේ සුත මත්තන් මුතේ මුත මත්තන් විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් ඔව් පේන ඇහෙන දැනෙන දැනගන්න යම් ධර්මතාවයක් උපදිනවා ඒ උපදින ධර්මතා දෙවෙනි වතාවට කිසි කලකවත් විඥාණයකට ඇසුරු වෙන්න නැවත වතාවක් ආයේ කවදාවත් හම්බ වෙන්නේ නැහැ. අලුතෙන්ම ආයේ ලෝකයක් උපදිනවා. හරි අමුතු අත්දැකීමක් පින්වතුනි. දෙපාරක් අපිට එකම දේ දකින්න පුළුවන් හැකියාවක් ඇත්තේ නැහැ. ඒ නිසා කර්මය ඔන්න පුරාණ කර්ම සහ නව කර්ම අපිට නව කර්ම ෂේ කරන්නයි තියෙන්නේ. නව කර්ම ශ්‍රේ කරන්න මේ ඔක්කොම අමතක කරලා ඉන්නව නෙවෙයි. ඒ හැම කාරණාවක්ම අපි හොඳට නුවණකින් බලනවා. ඒ වගේ මේ කර්ම ඊට පස්සේ කුසල කර්ම අකුසල කර්ම ඒ වගේම නව කර්ම පුරාණ කර්ම ඒ වගේම මෙතන තියෙනවා ප්‍රවෘත්ති විපාක සහ ප්‍රතිසන්දි විපාක. එතකොට කර්මයක් ප්‍රතිසන්දි පිණිස පවතින්නේ බොහොම මෝරපු බීජයක් බවට එහෙම නැත්නම් කර්මපතයක් බවට පත් වුනහමයි අපි දන්නවා ප්‍රාණඝාතය කර්මපතයක් බවට පත් වෙන්න අංග සම්පූර්ණ වෙන්න ඕනේ කාරණා පහක් තියෙනවා. එහෙම මෝරපු බීජයක් බවට පත් වුන කර්මයක් තමයි නැවත වතාවක් ප්‍රතිසන්දි බීජයක් බවට පත් වෙන්නේ. ප්‍රතිසන්දි කියලා කියන්නේ භවය නැවතත් අකණ්ඩව සම්බන්ධ කරන නිරුද්ධ වෙච්ච භවයට නැවත වතාවක් නව භවයක් අපි සම්බන්ධ කරලා දෙනවා අතරක් නැතුව අනන්තර ප්‍රත්‍යයෙන් අතරක් නැතුව අනන්තර ප්‍රත්‍යයෙන් නැවත නැවතත් භවය සම්බන්ධ කරලා දෙන එකට කියනවා ප්‍රතිසන්ධි ප්‍රතිසන්ධි කියලා එතකොට මේ ප්‍රාණඝාතය නිසා ප්‍රතිසන්දියක් සිද්ධ වෙන්න නම් කර්මපතයක් බවට පත් වෙන්න නම් සතෙක් මැරුණ පමණින් අපිට එහෙම ප්‍රාණඝාතයක් සිද්ධ වෙන්නේ එහෙම අචේතනිකව ඒබඳු කර්ම රැස් වෙන්නේ ඒවට අංග තියෙනවා සම්පූර්ණ වෙන්න සතෙක් වෙන්න ඕනේ අපි බය වෙන්න එපා මාංශයක් කෑවා කියලා ඒක කැපසරුක් මාංශයක් නම් අපි ප්‍රාණඝාතයට සම්බන්ධ වෙන්නේ නැහැ නමුත් වර්තමානයේ තුල රැඩිකල් බුදුරජාණන් වහන්සේට වඩා ධර්මයෙන් කෙරවලට ගියපු තමන් බුදු යයි සිතාගත්ත තමන් මාර්ගඵලලාභී යයි සිතාගත්ත යම් පිරිසක් ඉන්නවා ධර්මය අධර්මය කොට පනවමින් ප්‍රාණඝාතය සිද්ධ කරා කියලා මාංශයක් කාපු පමණින් ප්‍රාණඝාතය සිද්ධ කරා කියලා නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ප්‍රාණඝාතයේ සිද්ධ වෙන්න නම් කාරණා පහක් සම්පූර්ණ වෙන්න ඕනේ. සතෙක් වෙන්නත් ඕනේ. සතෙක් කියලා දැනගන්නත් ඕනේ. ඒ වගේම මරණ චේතනාව තියෙන්නත් ඕනේ. ඒ වගේම උපක්‍රමයක් යෙදන්නත් ඕනේ. ඒ උපක්‍රමයෙන් සතා මැරෙන්නත් ඕනේ. ඔන්න ඔය කාරණා පහ සියතින් සම්පූර්ණ වෙනවා නම් ඒ කියන්නේ තමන් විසින් සම්පූර්ණ කරනවා නම් අන්න ඒකට කියනවා ප්‍රාණඝාත කර්මපතයක් සිද්ධ වෙනවා කියලා පෙන්නනවා. එතකොට මේ ප්‍රාණඝාතයේ සිද්ධ වෙන්න නම් අපිට කාරණා පහ වගේම තවත් පුළුවන් අපිට මේ ප්‍රාණඝාතය අපි විසින් සිද්ධ කරන්නේ නැතුව මේ ප්‍රාණඝාතය කරන ආකාර හයක් තියෙනවා. සාහත්තික ආකාරය ඒ වගේම ආනස්තික නිස්සග්ගිය ධාවර ඉද්ධිමය විඥාමය සාහත්තික කියලා කියන්නේ මට පුළුවන් මගේ අතින්ම මිනිසියෙකුට ගහලා එහෙම නැත්නම් ප්‍රාණඝාතය සිද්ධ කරන්න සාහත්තික හැබැයි මම අතේ ලේ තවර ගන්නෙ නෑ මම බොහෝම සුදු පිරුවට ඇඳගෙන මල් වට්ටයක් අරගෙන මම පන්සල් යනවා. හැබැයි ආනත්තික මගේ අනකිරීම මත ප්‍රාණඝාතය සිද්ධ වෙනවා. එතකොට මොකක්ද මේක ආනත්තික මගේ අනකිරීමෙන් සිද්ධ වෙන ප්‍රාණඝාතය මට ප්‍රාණඝාතය අකුසලයේ සිද්ධ වෙනවා. ඒ වගේම නිස්සග්ගිය මම මෙතන ඉන්නවා. නමුත් කඩුවකින් ගලකින් එහෙම නැත්නම් මුගුරකින් මම දමල ගහලා විසි කරලය බෝම්බේකින් වගේ දෙයකින් මම කෙනෙක්ගේ පානඝාතය නැති කරනවා නම් නිස්සග්ගිය. ඒ වගේම තාවර අපි කියමු උගුල් අටවලා නොයේකුත් උපක්‍රම උපයෝගී කරගෙන බොරු වලවල් කපලා එහෙම නැත්නම් මදුවැල් ගහලා නොයේකුත් දේවල් කරලා ස්ථාවර මෙන්න මේ වගේ දේවල් කරලා යම් කිසි කෙනෙක් ජීවිතේ නැති කරනවා නම් මෙන්න මේක තාවර කියලා හඳුන්වනවා. 이르දිමය යම්කිසි කෙනෙක් ඉන්නවා මේ 이르දි උපදවාගත් 이르දි විශයෙන් සිත් කෝප්‍ය වීම නිසාම බොහෝ මනුෂ්‍ය සමූල ඝාතනය කරන තපස්වරයෝ ඉඳලා තියෙනවා. මේක 이르දිමය විචාමය කියලා කියන්නේ තමන්ගේ යంత్ర මන්ත්‍ර බලවලින් එහෙම කරනවා නම් විඥාමය ඒද ප්‍රාණඝාතයමයි ඒ වගේම මේ අදත්තාදානයත් ඒ වගේම කම පහකට සිද්ධ වෙනවා අනුන්ගේ දෙයක් වෙන්නත් ඕනේ ඒක අනුන්ගේ කියලා තමන් දැනගන්නත් ඕනේ ඒ වගේම ඒක ගන්න චේතනාව තියෙන්නත් ඕන හොරකම් කිරීමේ චේතනාව ඊට පස්සේ උපක්‍රමයේ උපක්‍රමයෙන් සොරකම් කරන්නත් ඕනේ ඒ වගේම මේ කාම මිච්ඡාචාරයත් එහෙමයි පර ස්ත්‍රියෙක් හෝ පර පුරුෂයෙක් වෙන්න ඕනේ. ඒ වගේම සේවන සිත තියෙන්න ඕනේ. උපක්‍රමය සහ ඒ උපක්‍රමෙන් සේවනය කරන්න ඕනේ. එහෙම නැත්නම් ඉවසන්න ඕනේ කාරණා වදිවාසනේ කියලා හඳුන්වනවා. මේ ආදි වශයෙන් මම කයින් කරන ඒ අකුසල කර්ම ටික පෙන්වුවේ. පින්වතුනි, ඒ විදිහට කයින් සිද්ධ වෙනකොට ඒ අංග ටික අංග සම්පූර්ණ වෙන්න ඕනේ. අන්න එහෙම වුණොත් විතරයි ඒක කර්මපතයක් බවට පත් වෙන්නේ. එතකොට මේ මුළු බුද්ධ ශාසනයෙම අපිට කර්මක්ෂය කරගන්න නම් කාරණාව තියෙන්නේ අපි කුසල කර්ම සහ අකුසල කර්ම ප්‍රභේදයන් මනාකොට තේරුම් අරගෙන ඒ කුසල කර්ම සහ අකුසල කර්ම දස කුසල කර්ම දස අකුසල කර්ම අපිට තියෙන්නේ එතකොට පුරාණ කර්ම බාලයටත් පඬිතයටත් විඳ විඳ අවසන් කරන්න සිද්ධ වෙනවා.